ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේකම කන්දේ විතර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ විසිනි. ඒකං සංකං ඒකං සංකං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපධිපටි නිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ ශාන්තයේ මේ ප්‍රණීතිය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර ගැනීම සංහාලක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගයේ නැවැත්ම නම් වූ නිරෝධයේ නිවීම නම් වූ නිබ්බාන සම්තර යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පැවැත්වෙන දේශනා මාලාවේ 30 වෙනි දේශනයයි මේ. ප්‍රායෝගික හා සාපේක්ෂික මූලධර්ම මත සකස් වූ අනුකුද්ධ ප්‍රතිපදාවකින් ක්‍රමානුකූල වැඩපිළිවෙලකින් මාර්ගේනාවක් වෙන විචක්යන්ගේ ග්‍රහණයෙන් සිත මුදා ගන්නා හැකි ඊට කලින් පවත්වන්ට යෙදුණු දේශනා දේශනාවේදී සාකච්ඡා කෙරුණා. සංඥා මාන දිට්ඨි ප්‍රපංචේ ක්‍රමක්‍රමයෙන් තුනී කරගන්නේ මේ ප්‍රපංච tattweටපත් වෙන රහතන් වහන්සේගේ අසත්ඵල සමාධිය අවිතක්ක සමාධි නමින් හැඳින්වෙන්නේ මක් නිසාද යන්න තේරුම් ගැනීමට උත්සාහ කළා. මේ අවිතක්ක සමාධිය නියම ආර්ය තුෂ්ණී භාවය. අර සමත සමාධි භාවනාවේදී විතර්ක විචාර කාලකාලිකව සංසිඳීම වැනි දෙයක් නොවේ ඊට වඩා ගැඹුරින් නිහිත යන නිදේශිකා ප්‍රඥා දෙන්න විතර්ක මාර්ගේනව ලක්තන ලොක් කර නිහඬ කරගැනීමයි. දීඝනිකායේ සත්පඤ්ඤ සූත්‍රය ආශ්‍රයෙන් පపంచ සංඥා සංඛා නිරෝධයට ක්‍රමෙන් නැඹුරු වෙන ප්‍රතිපදාවක් එදා අප කෙටියෙන් ඉදිරිපත් කළා. සේවනය කළ යුතු අසුරු කළ යුතු සොම්නසක්, ධම්මසක් සහ උපේක්ෂාවකුත් සේවනය නොකළ යුතු සොම්නසක් දුම්නසක් හා උපේක්ෂාව සහ සේවනය කළ යුතු සොම්නසක් දුම්නසක් හා උපේක්ෂාවකුත් ඇති බව ඒ සූත්‍රයෙන් ප්‍රකාශ කෙරුණා. මේ දෙරදෑරුම් සොම්නස දුම්නස සහ උපේක්ෂාව ගැන පැහැදිලි විස්තරයක් අපට ලැබෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සලායතන විභංග සූත්‍රයෙන් සලායතන විභංග සූත්‍රයෙන් ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ සිටිවිලි ගමන් කරන මාර්ග 36ක් සත්‍යංක සත්පදා නම් හඳුන්වා දෙමින් විස්තර කරනවා. සත්‍යංක සත්පදා සත්වයන්ගේ ගම සිටිවිලි ගමන් කරන මාර්ග අඩිපාරව. මේ 36 හඳුන්වලා තියෙන්නේ මේ විදිහටයි. ජීවිතානි සෝමනස්සානි ච නික්ඛම්මසිතානි සෝමනස්සානි ච ජීවිතානි දෝමනස්සානි චනෙක්ඛම්මිකානි දෝමනස්සානි ච ගේහසිතා උපේක්ඛා චනෙක්ඛම්මිකා උපේක්ඛා ඒ කියන්නේ ගේහසිත ගෘහය ආශ්‍රිත වූ තුන්න හයයි නික්ඛම්මිත නික්ඛම්ය පිළිබඳ වූ තුන්න හයයි ඒ වගේම ගේහසිත දොම්නස් හයයි නික්ඛම්මිත දොම්නස් හයයි ගේහසිත උපේක්ෂා හයයි නික්ඛම්මිත උපේක්ෂා හයයි මේ හය හය වශයෙන් දක්වලා තිබෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා කියන ඉන්ද්‍රිය ආරම්මන හය අනුවයි. දැන් මේ ගින්සිත සෝමනස්ස හයෙන් හය අඳුනා ගැනීමට අපි එයින් එකක් අර මුලින් කියන ඇස පිළිබඳ කාරණය ඒ සූත්‍රය අනුව තේරුම් ගන්න බලමු. ඒක විස්තර කරලා තියෙන්නේ මෙහෙමයි. චක්කු විඤ්ඤාණං රූපාණං ඉක්ඛාණං සංකාණං මනාපාණං මනෝරමාණං ලෝකානිස පටිසම්යුක්තාණං ප්‍රතිලාභං වා ප්‍රතිලාභසෝ අමනුපස්සතෝ කුබ්බේවා පටලද්දි කුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුස්කරතෝ උප්පජ්ජති සෝමනස්සං යම් නිවරූපං සෝමනස්සං ඉදං උච්චති ජේහසිතං සෝමනස්සං ඒ කියන්නේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ මනරම් වූ ලෝකාමිතේ හා සම්බන්ධ වූ ඇසින් දතේතු රූපයන්ගේ දකින්ට ලැබීම ලැබීමක් ලාභයක් හැටියට සැලකන්න හිතකෝ එසේ දකින්ට ලැබී ඒ පෙර පෙර පෙර දකින්ට ලැබී ලැබී දැන් නැති වී ගිය ඉක්ම වී ගිය වෙනස් වී ගිය එබඳු මේ රූපයක් මෙනෙහි කරන්නට සිහි කරන්නහුට හෝ ඇතිවන්නා වූ සොම්නසයි යම් බඳු සොම්නසක් කියද ඒකට ගේහසිත සොම්නස කියලා කියනවා ඊළඟට නික්කම්ම සිත සොම්නස් සෝමනස්ය හඳුන්වලා තියෙන්නේ මෙහෙමයි රූපානං සේව අනිත්‍යතං විදිත්වා විපරිණාම විරාග නිරෝධං උපේක්ෂේව රූපායක අනිත්‍ය සබ්බේතේ රූපා අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්මාති එවනේතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ උපජ්ජති සෝමනස්සං යං ඒව රූපං සෝමනස්සං ඉදං උද්දති මේ නෙක්ඛම්මසිතං සෝමනස්සං මේ නෙක්ඛම්මසිත සෝමනස්සය අර විදර්ශනා ආශ්‍රය නිදර්ශනා සම්මර්ෂණේ ආශ්‍රයනේ තෝරලා තියෙන්නේ. ඒ කියන්නේ රූපයන්ගේ රූපයන්ගේම අනිත්‍යතාව විපරිණාම විරාග නිරෝධ ස්වභාවය දැනගෙන තේරුම් අරගෙන පෙර වූ රූපත් දැන් රූපත් යන මේ සියලුම රූප අනිත්‍යයි දුක්ඛයි විපරිණාම ස්වභාවයයි කියලා මෙසේ යථා භූත වශයෙන් ඇති සත්‍ය පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න හුට ඇතිවන සම්මත විදර්ශනාවෙන් ලැබෙන එක්තරා සම්මතක් අන්න ඒකට නික්කමසිත එබඳු ඒ සොම්නසට නික්කමසිත සොම්නස්ය කියලා කියනවා. ඊළඟට ජීවිත දෝරණස්ය හඳුන්වලා තියෙන්නේ අ මෙහිමයි චක්කුඤ්ඤා චක්කුඤ්ඤාණං රූපාණං ඉක්ඛාණං කන්තාණං මනාපාණං මනෝරමාණං ලෝකාමිත ප්‍රතිසම්යුක්තාණං අපපටිලාභං අපපටිලාභතෝ සමනුපස්සිතෝ කුබ්බේවා අපපටිලද්දු කුබ්බං අතීතං නිරුද්ධං උපරිණතං සමනුස්කරතෝ උප්පජ්ජති දෝමනස්සං යං ඒව රූපං දෝමනස්සං ඉදං උච්චති ගේහසිරං දෝමනස්සං එතන වෙනද කියන්නේ අර අකින්ද ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ මනරම් වූ ලෝකාමිසේ හා සම්බන්ධ වූ අකින් දත යුතු යම් කිසි රූපයන් දකින්ට නොලැබීම නොලැබීමක් හැටියට සලකන්න උට ඒ වගේම අතීතයේ එසේ දකින්න ලැබුණු අවස්ථාවල් අවස්ථාවක් ගැන සිහිපත් කරන්නහුට ඒ අතීතයේ දකින්න ලැබී ඒ නිරුද්ධ වීගිය වගේ රූපයක් ගැන මෙනෙහි කරන්නහුට සිහිපත් කරන්නහුට ඇතිවන දුම්නස් අතීතයේ මෙහෙම එකක් අපිට දකින්න මට දකින්න ලැබුණ නැහැ නේද කියලා. අන්න ඒක දුම්නස්. ඒක දේහසිත දුම්නස්. දුම්නස්. ඊළඟට නෙකම්ම සිත දුම්නස්ය තේරුම් කරන්නේ මෙහිමයි. ඒකත් අර විදර්ශනාමය වශයෙන් රූපානං සේව අනිත්‍යතං විදිත්වා විපරිණාම විරාග නිරෝධං කුබ්බේචේ රූපායතරිත ඒතරිත සබ්බේචේ රූපා අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්මාති ඒමේකං යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨාපේති උදාස්නාමාහං සදායතනං උපසම්පජ්ජ විහෙරිස්සාමි යදරියායතරහි ආයතනං උපසම්පජ්ජ විහෙරಂತಿ ඉති අනුත්තරේසු උනොක්ඛේසු තිහං උපට්ඨාපයතෝ උපජ්ජති තිහාපච්චය දෝමනස්සං යම් ඒව රූපං දෝමනස්සං ඊටං උච්චති නෙක්ඛම්මසිතං දෝමනස්සං ඒක විස්තර කර යුතු දෙයක් ඒක දිගටම තියෙනවා දිග කොටසක් එතන තියෙනවා අර විදර්ශනා වශයෙන් බලනකොට ඒකයි මෙතන ඒ කියන්නේ අර රූපයන්ගේම රූපාණං සේව අනිත්‍යතං විදික්ඛා රූපයන්ගේම අනිත්‍යතාව ස්වභාවය තේරුම් අරගෙන අනිත්‍යව පමණක් නොවේ විපරිණාම විරාග නිරෝධ ඒවායේ වෙනස් වෙන ස්වභාවය විරාගන් යෝධ ස්වභාවය ඒක දැකලා ඒක තේරුම් අරගෙන තම් කුප්පීතේව රූපායතරහිත පෙරති වූ රූපත් දැන් තිබෙන රූපත් යන මේ සියලුම රූප අනිත්‍යයි දුක්ඛයි විපරිණාම ස්වභාවයයි කියලා යථා භූත වශයෙන් දැක අනුත්තරේසු විමුක්තියසු පිහං උපස්ථාපේති අනුත්තර විමුක්ෂයන් පිළිබඳව ආසාවක් විහා කියලා කියන්නේ ආසාව බලාපොරොත්තු ආසාවක් බලාපොරොත්තුවක් ලබා ගන්න. අනුත්තර විමුක්තියන් පිළිබඳව ආසාවක් ලබා ගන්නවා. කොහොමද ඒ ආසාව ලබාගන්නේ? උදාසුනාමාහං කදරි සදායතන උපසම්පජ්ජ විහිදිස්සාම් යදරියාය කරහි ආයතන උපසම්පජ්ජ විහරಂತಿ. ආර්යයන් වහන්සේලා දැන් යම් ආයතනයකට එළඹ වාසය කරද්දී කවදානම් මම ඒ ආයතනයට එළඹ වාසය කරන්නේ දැයි මෙසේ ඉති අනුත්තරේසු විමුක්තියසු මෙසේ අනුත්තර විමුක්තියන් පිළිබඳව බලාපොරොත්තුවක් ආසාවක් ලබන්නහුට ඒ ආශාව නිසා, ඒ බලාපොරොත්තු නිසා උප්පජ්ජති දෝමනස්සක් දෝමනස්සක් ඇති වෙනවා. මට ඒක තාම ලැබුණේ නැහැ නේද කියලා. යම් නිවරුකම් දෝමනස්සම් ගන්න උත් කෙනෙක් හැමතිරම් දෝමනස්සම්. අන්න ඒ බඳු ඒ දෝමනස්සට නික්කම්මිත දෝමනස්සය කියලා කියනවා. දැන් මෙතන විස්තර කළ යුතු වචන දෙක තුනක් තිබෙනවා. මෙතන අනුත්තරේසු විමුක්ඛේසු කියන්නේ අනුත්තර විමුක්ඛයන් කියන්නේ අර අනිමිත්ත අපනිමිත්ත තුන්යත කියන. ඒ විමුක්ඛ තුනයි. නිවන ගැන කතා කරනකොට අපි ඒව ගැන විස්තර සහිතව ප්‍රකාශ කරලා තිබෙනවා. අනිමිත් අපනිමිත් ශුන්‍යත කියන විමුක්ත තුනයි. ඊළඟට ඒ වගේම අර ආයතන කියලා මෙතන කියවෙන්නේ අර නිබ්බාන උදාන කාලයෙන් අපි අර නිබ්බාන නිබ්බාන ප්‍රතිසංයුක්ත සූත්‍ර විවරණය කරන අවස්ථාවේදී ඒ ඉදිරිපත් වූ වැදගත් සූත්‍රයක තිබුණා අත්‍ලික වේතදායතන යත්තනේ වාකෝ නේන පතරි ආදි වශයෙන් මේ ආරම්භ වෙන සූත්‍රයක් කියනවා. අන්නේ අත්‍ලික වේතදායතන කියලා කියවපු ඒ ආයතනය මොකද්ද? අපි ඒක තේරුම් කළේ සලආයතන නිරෝධකත්වය, භව නිරෝධකත්වය, නිවන ඒ ප්‍රත්‍යක්ෂ කරගත්තු භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත්තු එන්නත සලආයතන නිරෝධය, සලආයතනයන් කියන නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත්තු තත්වයයි මේ නිබ්බාන පටිසංයුත් සූත්‍රයෙන් කියවෙන්නේ. අන්න ඒකයි මෙතන ආයතන නාමයෙන් දක්වලා තියෙන්නේ. ඒකට ආර්යයන් වහන්සේලා එළඹ වාසය කරන්නේ මොන ආයතනයටද? අර මේ අස්සන්නාසාදී ආයතනයක් නෙවෙයි මෙතන කියන්නේ. සලආයතන නිරෝධකත්වයයි. ඒකම ආයතන නාමයෙන් හඳුන්වලා තියෙනවා. ඒ ඒ එවන්ගේ නිපාන පටිසංයුත් සූත්‍ර වල ඒ සූත්‍රේමත් සඳහන් වෙනවා ඒ විලාන පාළිය සූත්‍රේමත් සඳහන් වෙලා තිබුණා අපට හමු වුණා අපතිත්තං අපවත්තං අනාරම්මණං කියන පද තුන අපි ඒක විග්‍රහ කළේ අර විමුක්ති තුන ආශ්‍රයෙන් ප්‍රතිස්ථාවක් නැති පැවැත්මක් නැති අරමුණක් නැති කියලා කිව්වේ ඒ විමුක්ති විමුක්ති තුනමයි අනිත්‍යපණිත් ශුන්‍යත කියන විමුක්ති තුන. ඒ වගේම දැන් මෙතනත් අමුතුවෙන් ඕනනම් ටිකක් විස්තර කරන්න පුළුවන් අර පිහා කියන එක ස්පෘහා විරා කියලා කියන්නේ ආසාව බලාපොරොත්තු කලින් සංසහන් කළා මේ නිවන ගැන කියනකොට සංහාව ආසාව කියන වචන ගැන ඒවා ගැන ඒවා යොදන්න මැලිවන්න ඕනේ නැහැ. මැලිවීම අවශ්‍ය නැහැ. ඒ එවන්දුවේ ආශාවන් නිසා දුම්නසක් ඇති වෙන බවත් ඇත්තයි. නමුත් ඒක අර ගේහලිත දුම්නසකට වඩා උසස්. ඒක ඊට වඩා හොඳයි. නිවනට නිවන පිළිබඳ ඇති කරගන්න දුම්නස. ඒකයි මෙතන මේකට තැනක් දීලා තියෙන්නේ. එක්කම් සිත් දුම්නස. ඊළඟට හොඳයි දැන් එතකොට අපි කියුණා දැන් ගේහසිත සෝමනස්සය කියුණා ගේහසිත නෙක්ඛම් සිත සෝමනස්සය කියුණා ගේහසිත දෝමනස්සය කියුණා නෙක්ඛම් සිත දෝමනස්සය කියුණා ඊළඟට ගේහසිත උපේක්ෂාව කියන බල කියන්නේ මෙහෙමයි චක්ුණා රූපං දිස්වා උපජ්ජති උපේක්ඛා බාලස්ස මූලහස්ස පුදුජනස්ස අනෝදිසිනස්ස අල්පාදිනස්ස අනාදීනව දස්සා දස්සාදීනෝ අසුතවතෝ පුදුජනස්ස උපජ්ජති උපේක්ඛා යං ඒව රූපං උපේක්ඛා රූපං රූපං යායව රූපා උපේක්ඛා රූපං සා නාති වත්තති සක්මාතා උපේක්ඛා ජීනිතාති මුච්ච ඒ කියන්නේ ඇතින් රූපයක් දැකලා දැක බාල වූ මුලා වූ පුතග්ජනයාට අනෝදිකිනස්ස කියලා කියන්නේ කෙලෙස් සීමාවල් නොදිනු අවිපාක දිනස්ස කියලා කියන්නේ කර්මයේ විපාක පක්ෂයේ ජය නොගත් අනාදීනව දක්ින දක්කාරිනෝ ඒ පංචකාමාදී ආදීනව නොදක්නා වූ අසුතරත් ප්‍රසජනයාට උපේක්ෂාවක් ඇති වෙනවා. ඇයින් රූපයක් දැකලා. යා ඒව රූපා උපේක්ඛා රූපංසා නාතිවත්ති. එබඳු මේ උපේක්ෂාව රූපය ඉක්මවවත් ඉක්මවා යන්නේ නැහැ. රූපය ඉක්මවා පවතින්නේ නැහැ. මේ රූපේ ඉක්මවා පවතින්නේ නැහැ කියලා කියන්නේ රූපේ ජය ගන්න බෑ ඒ බඳු උපේක්ෂාවද. ඒක අධිඥාන උපේක්ෂාව. ඒක උනේ ගිහිල්ලා අර දික්කයක් ඉස්සරහ ගිහිල්ලා තියෙනවා වගේ ඔහේ නැවතිලා තියෙනවා. ඒක රූපේ ජන ගැනීමක් ඒකෙන් කෙරෙන්නේ නැහැ. අන්නේ රූපේ ඉක්මවා පවතීමට සමත් නොවන නිසා ඒ බඳු අඥාන උපේක්ෂාව ඒක දීහිත උපේක්ෂාව හැටියට හඳුන්වලා තියෙනවා. ඊළඟට නෙක්ඛම්සිත උපේක්ෂාව හඳුන්වන්නේ එහෙමයි. ඒකත් අර කලින් කියපු සම්මර්ෂණ ක්‍රමයමයි. එකම පාටියයි දිගටම සඳහන් වෙන්නේ. රූපානංසේ වානිච්චතං දික්වා අවිපරිණාම විරාග නිරෝධං පුබ්බේකේව රූපා අති ඒක රහිත සබ්බේතේ රූපා අනිත්‍ය අනිත්‍ය දුක්ඛ දුපරිණාම ධම්මාති එවනේතං යථා භූතං සම්පඤ්ඤාය පස්සතෝ uppajjati උපේක්ඛා යම් යායව රූපා උපේක්ඛා රූපං සා අතිවත්ති සම්මාතා උපේක්ඛා නිකම් පිටාදී අර කියාපු සම්මර්ෂණ මාර්ගයෙන්මයි එතන වෙනස තියෙන ආකල්පයේ වෙනසයි අර අර ඒ අවස්ථාව තුළ සොන්නතකුත් අර කියාපු සම්මර්ෂණයෙන්ම ලබා ගත්තා අනිත්‍ය දුක්ඛ නාම වශයෙන් ඒ දැනගැනීම. ඒ වගේම දුන්නසුකුත් ලබා ගන්න ඉඩ තිබෙනවා. දැන් මෙතන කියන්නේ උපේක්ෂාවත් ඇති කරගන්න පුළුවන්. රූපයන් කියන ඒ අනිත්‍යතාව තේරුම් අරගැනීමෙන් ඒ වගේ පරිණාම විරාග නිරෝධ ස්වභාවය තේරුම් අරගෙන ඒක ප්‍රයථාභූත වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දක්නකොට ඇති වෙනවා එක්තරා උපේක්ෂාවක්. අන්න ඒක කියනවා ඒබඳු උපේක්ෂාව. යායව රූපාව උපේක්ෂා රූපංක අතිවස්තති. ඒබඳු උපේක්ෂාව අඥාන උපේක්ෂාව වගේ නොවේ. රූපේ ඉක්මවා පවතිනවා. රූපේ ජය ගන්න පුළුවන් ඒ උපේක්ෂාව. අන්න ඒක නිසා ඒකට නෙක්ඛම්ති උපේක්ෂාව කියලා කියනවා. දැන් එතකොට අපි මේ ඇසට අරමුණු වන රූපය පිළිබඳවයි මේ නිදර්ශන වශයෙන් දැක්කේ. මේ විදිහට තමයි අර 36ම අර කලායතන ඒ ඉන්දිය ආරම්මන හය ආසෙන් 36ම බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. මේ 36 බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ සත්‍යයේ පිටිවිලි ගමන් කරන මාර්ගය. මේ මාර්ග 36. මේ මාර්ග 36 ඔස්සේ ඒ කෙනෙකුන් ක්‍රමක්‍රමයෙන් නිවනට යොමු කරන අනුක්‍රමයෙන් නිවනට යොමු කරන ක්‍රමය බුදුරජාණන් වහන්සේ නිවනට යොමු කිරීමට උපකාර කරගන්නා સિદ્ધාන්තය බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී මේ කලායතන විභංග සූත්‍රයේදී ඉදිරිපත් කරලා තියෙන්නේ මෙහි කෙටි පාඨයකින්. "తත්‍ර ඉදං ඉස්සාය ඉදං පජහත." "తත්‍ර ඉදං ඉස්සාය ඉදං පජහත." එහිලා ඉදං ඉස්සාය කියලා කියන්නේ මේ අසුරු කරගෙන ඉදං පජහත මේ හැර දමනවා. මේ ඇතුළු කරගෙන මේ හැර දමනවා. අර අකීකති ඉඳන් හොති ආදී වශයෙන් අර පටිච්චසමුප්පාද ධර්ම ධර්මය ගැන කිව්වා වගේ ඒක ටිකක් නැහැ සම්බදකමක් පෙන්වු කරනවා මෙතන. මේ ඇතුළු කරගෙන මේ හැර දමනවා. ඒක සිද්ධාන්ත ස්වභාවයක් එතන තියෙනවා මූල ධර්මයක් වගේ. ඒකත් අර පටිච්චසමුප්පාද ධර්ම න්‍යායෙම ඒකේ ප්‍රතිඵලයක්. ප්‍රතිපදාවට ලං කරගත්තාම ඒක එකක් උපකාර කරගෙන වෙන එකක් අතහරිනවා. එතන තියෙන අර එක්තරා විදිහක නොයල්මකින් යුක්ත ප්‍රතිපදාවක් එතන යන්නේ. ඉදන් එක්කයි ඉදන් පදහව. ඒ සිද්ධාන්තයේ අනුව බුදුරජාණන් වහන්සේ ඊළඟට දක්වනවා අවස්ථා හතරකින් අර කියාපු අර සිතිවිලි මාර්ග 36 ඔස්සේ කෙනෙකු නිවන කරා ගෙන යන ආකාරය. මම පුදුම විදිහට වෙන දක්වන්නේ. ඉස්සෙල්ලාම කියන්නේ පළවෙනි අවස්ථාව අපි දැන් අලුත් වචනයක් කියනවා නම් මම දැන් මේ මේ කාලේ භාවිතා කරන අදිය පළවෙනි අදියර ඒ නිවන නිර්වාණ ගාමී ප්‍රතිපදාවේ අනුපූර්ව ප්‍රතිපදාවේ පළමුවෙනි අදියර හැටියට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මේකයි. තත්‍ර වික්කෝ ඒ අපි සිංහලෙන්ම ගත්තොත් ඒක තේරුම් ගැනීමට පහසු වීමට නිකම්මිත සෝමනස්ස කය උපකාර කරගෙන ජීවිත සෝමනස්ස කය අතහරිනවා ඉක්මවා යනවා. තත්‍ර වික්කෝ නිකමසිතා නිකම යානි නිකමසිතානි දෝමනසානි කාණිනිකාය කාණිනාගම්ම සදේසිතානි සෝමනස්සානි තානි පදහත තානි සමතික්කමත ඒනේ තිස්ස ඒනේ මේ තේසං පහණං හෝති ඒනේ තේසං සමතික්කම හෝති කියන්නේ නිකමසිත සෝමනස්සය අර ඉන්ද්‍රියාරම්මන අනුයි අනුයි හයක් හැටියට දක්වලා තිබෙන ඒ හය උපකාර කරගෙන ගිහිසිත සෝමනස්සය පළවා හරිනවා ඉවත් කර ගන්නවා ඒක ඉක්මවන ඉක්මවනවා ඊළඟට ඒ විදිහටම නෙක්ඛම් සිත දෝමන සහය පිට කරගෙන ජීවිතයේ දෝමන සහය තල්ලු කරනවා ඉවත් කරනවා ඒ ඉක්මවන ඊළඟට නෙක්ඛම් සිත උපේක්ෂාය උපකාර කරගෙන ජීවිතයේ උපේක්ෂාය ඉවත් කරනවා ඔන්න පළමුවෙනි අධ්‍යයනයේ පළමුවෙනි අවස්ථාවේදී ඒකට කරන්නේ ඒක ඉවර වෙනකොට මොකක්ද ඉතුරු වෙන්නේ ජීවිත උපේක්ෂා ජීවිත ඒක ඔක්කොම ඉවරයි නෙක්ඛම් සිත නෙක්ඛම් සිත සෝමනස් 6යි නෙක්ඛම් සිත දෝමනස් 6යි නෙක්ඛම් සිත උපේක්ෂායයි පමණයි ඉතුරු වෙන්නේ ඒ පළමුව අවස්ථාව අවසන් වෙන්නේ. ඊළඟට කියන දෙවෙනි අධීරයේදී දෙවෙනි අවස්ථාවේදී අරිටත් වඩා එක්තරා සියුම් කිරීමක් කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ දැන් ඉතිරි වෙලා තිබෙන නික්කම්මද සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා කියන ඒවයි ඒවා අතුරුම ඊළඟට ප්‍රකාශ කරනවා. යහනි වික්‍රේ ච නික්කම්මිතායි සෝමනස්සානි තානි හිතාය තානි ආගම්ම ච නෙක්ඛම්මසිතානි දෝමනස්ථානි කානි පජහත. ඒ කියලා කියන්නේ නෙක්ඛම්මසිත සෝමනස්සහය උපකාර කරගෙන නෙක්ඛම්මසිත දෝමනස්සහය දුරලනවා ඉක්මවනවා. ඊළඟට ඒ නෙක්ඛම්මසිත උපේක්ෂාව පිට කරගෙන නෙක්ඛම්මසිත සෝමනස්සයත් ඉවත් කරනවා. දැන් මේ කියන්නේ මේන් අපිට පේන්නේ අර නෙක්ඛම් සිත වශයෙන් බලනකොට ඒ තුනම එක මට්ටමකට තවන්න පුළුවන්. ඒ තුනම ලබා ගන්නේ නෙක්ඛම් සිත සෝමනස්සියත්, නෙක්ඛම් සිත දෝමනස්සියත්, නෙක්ඛම් සිත උපේක්ෂාවත් ලබා ගන්නේ එකම විදිහේ සම්මර්ෂණ මාර්ගයකින්. නමුත් ඒව අතුරින් ආකාශ වශයෙන් බලනකොට දෝමනස්සියට වඩා ප්‍රණීතයි සියුම් සෝමනස්සිය. සෝමනස්සියට වඩා ප්‍රණීතයි සියුම් උපේක්ෂාව. ප්‍රඥාවට ළඟ නිසා. අන්න ඒක නිසා දෙලින් යදිරේදී කරන්නේ අර නෙක්ඛම් සිත ඒව අතුරිනුත් වඩාත් සියුම් කරනවා. ක්‍රමක්‍රමයෙන් සියුම් කිරීමක් මේක කෙරෙන්නේ. ඔන්න ඊළඟ දෙවෙනි අධ්‍යයනයේ අවසාන වෙනකොට ඉතිරෙන්නේ මොකද්ද? නික්ඛම්මිත උපේක්ෂාය විතරයි. නික්ඛම්මිත උපේක්ෂාව විතරයි එතෙන් ඉතුරු වෙන්නේ. සෝමනස්යෙන් දෝමනස්ය පළවා හැරිය උපේක්ෂාවෙන් සෝමනස්ය පළවා හැරිය. ඒකට ඉතුරු වෙන්නේ උපේක්ෂාවයි. ඔන්න තුන්වෙනි අධ්‍යයනය. තුන්වෙනි අධ්‍යයනයේදී බුදුරජාණන් වහන්සේ දෙන්නේ කරනවා අර උපේක්ෂාවේ ප්‍රභේද දෙකක්. අතිරික්වේ උපේක්ඛා නානත්තා නානත්ත සිත අතිරික්වේ උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිත නාන අරමුණු ගත්තු කියන්නේ විවිධ ආරම්මන ගත්තු විවිධත්ව ස්වરૂපයක් ඇති උපේක්ෂාවකුත් තිබෙනවා එකම ආරමුණ ගත් ඒකත්ව විදියේ ඒකත්ව ස්වરૂපයේ උපේක්ෂාවකුත් තිබෙනවා මොකද්ද මේ නානත්ත උපේක්ෂාව ඒක පෙන්වන්න තේරුම් ගන්නේ අර බාහිර ඉන්ද්‍රිය පහ පිළිබඳ උපේක්ෂාව ඇට කන නාසය දිව කය කියලා කියන බාහිර ඉන්ද්‍රිය පිළිබඳව ඇති කරගන්න උපේක්ෂාව නානත්තික උපේක්ෂාව. නානා ආරම්මන අනුව ඇති කරගන්න ඒ අවස්ථානුකූලව ඇති කරගන්න උපේක්ෂාව. ඊළඟට ඒකත්තික උපේක්ෂාව තේරුම් කරන්නේ අර අරූප ඥාන ආශ්‍රයෙන්. අතිවිද උපේක්ෂාන ඒ කියන්නේ ආකාසානංචායතන නිස්සිතා උපේක්ෂා. විඥානංචායතන නිස්සිතා, අකින්චඤ්ඤායතන නිස්සිතා, නියසඤ්ඤානාසඤ්ඤායතන නිස්සිතා උපේක්ෂා. අන්න එකයි ඒකත් සිත උපේක්ෂාව. ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නිල සංඥානාසඤ්ඤායතන කියන සංකර හිත පිළිබඳ වූ ඒ සියුම් උපේක්ෂා tattවයට ඒකත් සිත උපේක්ෂාව කියලා කියනවා. අන්න දැන් මේ දෙක අතුරින් ආනත්ත සිත උපේක්ෂාවත් ඒකත් සිත උපේක්ෂාවත් කියන ප්‍රභේද දෙක අතුරින් බුදුරජාණන් වහන්සේ ඊට පෙන්වු කරනවා මේ ඒකත් සිත උපේක්ෂාව පිළිහිද කරගෙන නානත්ත සිත උපේක්ෂාව පළවහරි. උපේක්ෂාව වශයෙන් බලනකොට දෙකම හොඳයි. නමුත් නානත්ත සිත උපේක්ෂාව පහළ පන්තියි. ඒක ඕලාරිකයි. ඒකත් සිත උපේක්ෂාව ඊට වඩා ප්‍රණීතයි කියන්නේ. ඒක නිසා අර නානත් සිත උපේක්ෂාව ඒකත් සිත උපේක්ෂාව මගින් ඉවත් කරනවා ඉක්මවනවා. ඔන්න තුන්වෙනි අධීරයක් අවසాన. හතරවෙනි අධීරෙදී ඉතුරු වෙන්නේ ඒකත් සිත උපේක්ෂාව විතරයි. අර ආකාසන ඥාන ආදී අර ප්‍රණීත ධානය තත්ත්ව යෙන් ලබාගත් උපේක්ෂාව තියෙන්නේ. එතෙන්දිත් එක්තරා දෙයක් කරනවා. මොකද්ද? එතන තමයි ගැඹුරුම කොටස. අකම්මිතං භික්ඛවේ නිස්සාර අකම්මිතං ආගම්ම යයං උපේක්ඛය කත්ත ඒකත් සිත සංපජහත සංකමතික්කම ඒව මේ සිතා පහණං හෝති ඒව මේ සිත්ව සමතික්කමං හෝති මහණෙනි අකම්මිතාව පිහිට කරගෙන අකම්මිතාව අතුරු කරගෙන අර ඒකත් සිත උපේක්ෂාවත් අතහරිනවා ඉක්මවනවා මෙන්න මේ විදිහටයි ඒකත් සිත උපේක්ෂාවයි කියන්නේ දැන් මේ අසම්මේතාව කියන එක අප කලින් දේශනාවලදී ඒක ගැන සැහැණ පමණ සාකච්ඡා කරලා තියෙනවා. ඒක එක්තරා ධර්මයේ සැඟවුණු ගැඹුරු වචනයක්. අසම්මේතාව ඒකේ විග්‍රහ වශයෙන් බලනකොට අර සද්මයතාව කියලා කියන්නේ එයින්ම හටගත් කියන එක. අපි රන්මය, රිදීමය ආදී වචන වලින් ඒ ආශයෙන් තේරුම් කළා. එයින්ම හටගත්. දැන් යමක් එයින්ම හටගත් තත්ත්වය වගේ වෙන්නේ මොකද්ද? කොහොමද? දැන් ලබාගත් යම් කිසි තත්ත්වයක් අපි හිතමු දැන් ආකාසනංචයතන ආදී තත්ත්වයක් කෙනෙක් ලබාගත්ත කියලා ධ්‍යාන ඒ ධ්‍යාන ආදී කල්පනා කරොත් ඒතෝ අහං අස්ති මේක මේ தත්ත්වය තමයි මම ඒතෝ අහං අස්ති මේ මේ මම දෙනි කියලා එහෙම හඳුනාගත්තොත් අන්න එතකොට එතන තියෙන සංවේතාව සංවේතාව ඒන් හටගත ඒක ඒක ඒක අල්ලගත්ත එතන උපාදාන වශයෙන් අල්ලා ගැනීම එහෙම නැත්නම් වෙන විදිහකින් කියනවනම් මඤ්ඤණාව මඤ්ඤණා වශයෙන් අල්ලා ගැනීම අන්න ඒක නිසා ඒ එබඳු ඒකත් සිත උපේක්ෂාව පවා අල්ලගන්නේ නැහැ කුමක් පිළිහිද කරගෙනද අර අසම්යතා කියන මේ මූල කර්ම පිළිහිදගෙන සම්යතා කියලා කියන්නේ උපාදාන වශයෙන් එහෙම නැත්නම් යම් කිසි යම් දෙයක් පිළිබඳව අස්මිමානයක් ඇති කර ගැනීමෙන් මේ මම වෙමි කියලා ගැනීමෙන් එයා එයා අල්ලා ගැනීම. අසම්යතා කියලා කියන්නේ ඉති අල්ලා නොගැනීම, එල්බ නොගැනීම. එය සාමාන්‍ය ධර්මදියා ඇති වෙන තියෙන දෙයක් හැටියට සැලකීමයි අසම්මයතා. මේ මේ අසම්මයතා අනුව අසම්මයතා සිද්ධාන්තයේ මුල් කරගෙන අර ඒකත්සිත උපේක්ෂාව පවයිම වන ආකාරය හොඳට පැහැදිලි වෙනවා මජ්ක්‍ධිම නිකායේම සත්පුරුෂ සූත්‍රයෙන්. ඊගාම පැහැදිලිවම පාඩයක් සඳහන් වෙනවා. නියසඤ්ඤා නාසඤ්ඤායතන නම් කෝ වික්කවේ අසම්මයතා වුත්තා භගවතා මේ විමසඤ්ඤා නාසඤ්ඤා යන සමාපත්තිය අපි කෝපිත්වේ අසම්මියතා වුත්තා භගවතා යේන යේන හි මඤ්ඤන්ති සතෝ තං හෝති අඤ්ඤතහති කියන මේ විදිහට කියන්නේ සප්පුරිසෝච වික්‍රේ ඉති පරිසංකික සප්පුරිසෝ සප්පුරිසෝච කෝපිත්වේ ඉති පරිසංකික නිය සංඥා නාසඤ්ඤා යන සමාපත්තිය අපි කෝ අසම්මියතා වුත්තා භගවතා යේන යේන හි මඤ්ඤන්ති සතෝ තං හෝති අඤ්ඤතහති සෝ අසම්යතං යෝ අන්තරං කරිත්වා කාය නීව සංඥානා සංඥාතන සමාපත්තිය මේ වාක්කානුක්ඛං සංති නුක්ඛං සේති න පරං වම්බේ අන්ති වික්කවේ සත්පුරුෂ ධම ඒ සත්පුරුෂ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අර සත්පුරුෂයෙකුගේ ලක්ෂණ සත්පුරුෂ කියලා මෙතන විග්‍රහය කරලා තියෙන ආර්ය පුද්ගලයා පිළිබඳවයි ඒ ආර්ය පුද්ගලයා අර සාමාන්‍ය ධ්‍යාන රාජ්‍ය කරන විදිහට නෙවෙයි ඒ තමන්ගේ ධ්‍යාන තත්ත්ව පිළිබඳව ඒ විදිහට බලන්නේ 아무ත දෘෂ්ටි කෝණයකින් අන්නේ සත්පුරුෂයාගේ දෘෂ්ටි කෝණයයි මේ සූත්‍රයෙන් ප්‍රකාශ කරන්නේ එතකොට සත්පුරුෂෝ විකේ සත්පුරුෂෝච කුහුවිකේ ඉතිපටි සංසිද්ධි. සත්පුරුෂතෙම මෙසේ නුවණින් කලකා බලයි කල්පනා කරයි. මේ සංඥානා සංඥාදන සමාපත්තිය අපි කුවාසම්මේතා උත්සා භගවතා. ඒ නිවසන්නේ වෙන එකක් තමයි නිව සංඥානා සංඥාදන සමාපත්තිය කියලා කියන ඒ උසස් ත්‍ත්වයේ පිළිබඳව පවා ඒ සමාපත්තිය පිළිබඳව පවා අසම්මේතාව භාග්‍යතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදී. අර නොයල් මෙන්න තාල්ලා නොගැනීම අසම්මේතාව. කොයි වචන වලින්ද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපු මේ පාඨයක් කලින් ප්‍රකාශ සඳහන් කරලා තියෙනවා යේන යේනහි මඤ්ඤන්ති සතෝ සංඝෝති අඤ්ඤතා යම් යම් දෙයක් පිළිදක යම් යම් දෙයකින් මඤ්ඤණාවක් නැති කරගන්නීද මඤ්ඤණාවන් කියලා කියන්නේ මමත්වය අනුවදී හැඟීම් මමත්වය අනුවදී හැඟීම් නැති කරගන්නවා නම් යම් යම් දෙයක් පිළිබඳව යේන යේනහි මඤ්ඤන්ති සතෝ සංඝෝති අඤ්ඤතා ඒක ඇති කර ගැනීම නිසා මේක අඤ්ඤතාභාවයට වෙනස් වෙන ස්වභාවයකටපත් වෙනවා ඒක දෙයක් වෙනවා දෙයක් වුණ නිසා මේක අනිත්‍යයක් වෙනවා අන්නේ ධර්මතාවය. ඒක සීපත් කරගන්නවා අර සත්පුරුෂ පුද්ගලයා. එහෙම හිතාගෙන නියම සංඥා නියම අස්ථානුක්කන්ත හේති න පරම් වම් හේති එහෙම තේරුම් ගැනීම නිසාම ඒ සමාපatti தත්ත්වය නිසා අත්ුක්කංකන පරවම්බන වශයෙන් සමාහුවා දැක්වීමේ සමාහුවා දැක්වීම අනුහිලා දැක්වීම වශයෙන් මට විතරයි මේක තියෙන අනිත්‍යයට මෙහෙම ආසමබද්ධියක් නැහැ කියලා ඒ විදිහට මඤ්ඤණා ඇති කරගන්නේ. අන්න ඕකයි සත්පුරුෂ ධර්මය කියලා ඒ විදිහට බුදුජානක හිතෙන් ප්‍රකාශ කරනවා. ඉන්නත් අපිට හෙලියනවා මේ අසම්මතාව කියලා කියන. එතකොට නිවනට ඊටාම නිවනට එළඹෙන මාර්ගයයි මේ අසම්මතාව. අර ක්‍රමක්‍රමයෙන් අර විදිහට අර ඕලාරික தත්යෙන් සියුම් தත්වයට පමුණුවලා අර தත්යෙන්ගේ ගමන සිටිවිලි ගමන් කරන මාර්ග බුදුරජාන් වහන්සේ අවසානයේ අසම්මතාවයෙන් කුඩු ගන්නවා. අසම්මතාව ඔස්සේ නිවනට ලං කරනවා. අනුපාදාන தත්වයට අනුපාදා පරිනිබ්බාණයට ලං කරනවා. අන්න එතකොට මෙයින් අපිට පේනවා දැන් මේ මේ සූත්‍රය ආශ්‍රයෙන් අපිට පේනවා දැන් බුදුරජාණන් වහන්සේ අර පත්‍ර ඉදන් එක්කා ඉදන් පදහත කියලා ඉදිරිපත් කළ සිද්ධාන්තය තුල තිබෙනවා එක්තරා විදිහට අර මෙනෙහි කිරීමක් නොමෙනෙහි කිරීමක් කියන දෙකතාව. යම් යම් දේවල් මෙනෙහි කිරීම කියන්නේ වඩ වඩා සියුම් දේ මෙනෙහි කිරීමෙන් ඕලාරික දේ නොමෙනෙහි කිරීමට සැලැස්වීමේ ක්‍රමයයි මෙතන තිබෙන්නේ. ඒ ප්‍රතිපදාවයි. එතකොට මෙනෙහි කිරීමක් මෙතන වැදගත් නොමෙනෙහි කිරීමක් වැදගත්. යමක් නොමෙනෙහි කිරීමට අවශ්‍ය වුණාම තව එකක් දෙයක් මෙනෙහි කරනවා. ඒ ඕලාරිකකේ නොමෙනෙහි කර ගැනීමට කර ගැනීම සඳහා ඊට වඩා සියුම් දෙයක් මෙනෙහි කරනවා. හැබැයි එතෙන් නවතින්නේ නැහැ. ඊටත් වඩා සියුම් දෙයක් මෙනෙහි කරලා අරකට පන්නලා අරිනවා. මහ පුදුම අන්දමේ ධර්මතාවක් එතන තිබෙන්නේ. දැන් මේව තුලින් අපිට හිලි වෙන්නේ අර කලින් අප සඳහන් කළ වචන දෙකයි. ප්‍රායෝගික සාපේක්ෂක මුළු මහත් බෞද්ධ ප්‍රතිපදාව තුළ ප්‍රතිපදාව තීරුම් ගැනීමට උපකාර වන වචන දෙකක් ප්‍රායෝගික කියලා කියන්නේ යම් කිසි ප්‍රයෝජනයක් අර්ථයක් කලකාගෙන කියන අර්ථයක් අදහසයි සාපේක්ෂික කියලා කියන්නේ තවත් එකක් හා සම්බන්ධව ඒකාන්ත වටිනාකමක් නැති කියන අදහසයි සාපේක්ෂ කියන වචනේ දෙන්නේ එතකොට හැම දෙයකම ප්‍රායෝගික සාපේක්ෂක වටිනාකමක් අනුවයි මේ ප්‍රතිපදාවේ තැනක් ලැබෙන්නේ යම් කිසි අංශයක් කලකාගෙන ඒ වගේම ඒක තවත් පිළිවෙලට සම්බන්ධ වෙලා තනි කර නෙවේ තනි කර නම් ඒක ඒකාන්ත කරපින්නගෙන යන්න පුළුවන් ඒක එන්න එකක් නෑ මෙතන එතකොට මෙන්න මේ ධර්ම මේ මුල මේ මෙනෙහි කිරීමත් නොමෙනෙහි කිරීමත් පිළිට කරගෙන මේ විදිහට මේ අර වඩවරාසියුන් දෙයින් ඕලාරික දේ පන්නා හරින මේ ධර්මතාව ඉතාමත්ම ඊටත් වඩා තීරුම් දෙමින් පහසු වන්දමින් අපේ ඉදිරිපත් කරලා තිබෙනවා මධ්‍යම නිකායම විතක්ක සංධාන සූත්‍රය. වඩුවකුගේ උපමාව. මේ වඩුව අපිට බොහොම ප්‍රයෝජනවත් වෙනවා. දැන් මෙතෙන්දී මේ වඩුදේජාන මහත්තයත් මෙතන වඩුවක උපමාවක් දක්වන්නේ. එතන උපමාව හැටියට දක්වන්නේ තේසාය වික්කවේ පළගන්නවා පළගණ්ඩන්තේ වාසීවා සුකුමාය ආනිය ඕලාරිකං ආනිං අභිනීහනේ අභිනීහරේ අභිවජ්ජේ යෝනියෝ කෝපික්කවේ දික්කුණෝ යම් නිමිත්තං ආගම යම් නිමිත්තං මනසි කරෝතෝ උපජ්ජන්ති පාවක අකුසල ධම්මා විතක් සම්මා සංදූප සංහිතාපි දෝසුප සංහිතාපි මෝහුප මෝහෝප සංහිතාපි තේ විත්තේ වික්ුණා සම්මානිත අඤ්ඤනිත මනස්කාදබ්බං කුලෝප සංහිතා ඒ කියන්නේ යම්සේ මහිනී දක්ෂ වඩුවෙක් හෝ වඩු අතවැස්සෙක් හෝ මේක එතකොට මේ සාපේක්ෂික ප්‍රායෝගික සාපේක්ෂික මූල ධර්මය අපිට මේ ඇනේ ගිලීමේ උපමාවන්වත් තේරුම් ගන්න පුළුවන් වඩා පහසුයි මේ ඇනේ ගිලීම ඇන හිරවීමකට ඇන හිතීමකට ඉඩ නොතබන එකක්. ඇන උගලන්න ගියාම තම ඕවිත සිද්ධ වෙන්නේ ඇන හිර වෙනවා ඇන හිටිනවා. ඒ මොකද අර අර එකක් කන්නන්න ගත්තු වෙන්නේ එතන ගිහිලා හිර වෙනවා. ඒක වෙන්නේ අර උපාදානය නිසා. අන්නේ උපාදානය නැතිකමයි මේ බෞද්ධ ප්‍රතිපදාවේ මූලික ලක්ෂණය. ප්‍රතිපද සමුප්පාද ධර්මය කාලදින ප්‍රතිපද කාලදින ප්‍රතිපදාවක් නිසායි මේ. අකම්මිතා කියන පදයෙන් පෙන්වීම කරනවා අන්න අර අර ඇන හිරවීම ඇන හිතීම් වලට ඉදම පබන தත්ත්වය. අතම්මයට. එක්තරා විදිහක විරාගයකින් නැත්නම් ඒක යම්කිසි කාර්යයක් ඉෂ්ට කර ගැනීම සඳහා පමණයි කියන අදහස. එතන ඒ වගේම මේ කුසල අකුසල කියන පද දෙක පිළිබඳවත් අපිට ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් කුසල කියන එක වචනේ සාමාන්‍ය තේරුම දක්ෂ කියන එක. අකුසල කියලා කියන්නේ අදක්ෂ. මේ දක්ෂ බවත් අදක්ෂ බවත් එකිනෙකට සාපේක්ෂකයි. දක්ෂ කියලා කියනකොට අදක්ෂ කියන වචනේ මතක් වෙනවා. අදක්ෂ කියනකොට දක්ෂ කියන වචනේ මතක් වෙනවා. ඒවා සාපේක්ෂක නිසාම මේ එකතුවත් ඒකාන්ත වටිනාකමක් නෑ. කුසලෙහි පවා ඒකාන්ත වටිනාකමක් නෑ. මේ කුසල දේවල් අපි උපකාර කරගන්නේ අර අකුසල් තල්ලු කරලා දාන්න. ඒ වැඩේ කරගත්තට පස්සේ අර අකම්මියතාව ඒ ඒව පිළිබඳවත් ඒ අල්ලගන්නේ නෑ. ඔන්න ඔබ නිසා තමයි අර ඇනහිටීම් ඇනහිරවීම් ආදී ටිකක් නැති. එහෙනම් අපිට ඒ වගේ එකමනක් නෙවෙයි මෙතන දැන් මේ අර සලායතන විභංග සූත්‍රය පිළිබඳ විග්‍රහයෙන් එහෙමත් අපිට හෙළි වුණා. දැන් වෙන ආගම් වල නම් දේතාව එහෙම නැත්නම් දෙකක් හැටියට පේන එක ඊට ජයගන්නේ ඒකත්වයෙන්. ඒකත්වයටපත් වුණාම ඔක්කොම හරි කියලා හිතාගන්නවා. මේ ධර්මයේ හැටියට ඒකත්වයක් අල්ලගන්නේ නැහැ. ඒකත්වයවත් අල්ලගන්නේ නැහැ. ඒකත්වයක් අතහරිනවා අර අසම්මයතාව මුල් කරගෙන. එතකොට ද්වේතාව ඉක්මවීම මේ ද්වේතාවක් අප මේ සංකාර ප්‍රශ්න ගැන කතා කරනකොට නිතරම ද්වේතාව කියන වචනේ යෙදුණා. දෙකක් පිළිබඳ දෙකක් ඉදිරිපත් වෙන හැම එකේ. මේ දෙකක් එකක් කරගෙන අල්ල ගැනීම ඒකත්වයේ ඒකයි විසඳුම නොවේ. ඒ වෙනුවට තියෙන්නේ මේ අකම්මිතාව. ඒ කිසිවක් අල්ලා නොගැනීම ප්‍රතිපදාවක්. දැන් සංසාර ස්වභාවය ගැන ප්‍රකාශ කරනකොට ඒ සංසාරයට බැඳිලා සත්‍යය ගමන් කරන්නේ සමහර විට වචන දෙකක් එකට යෙදෙනවා සංයෝජන කියන වචනේ යෙදෙනවා සංයෝජන කියලා කියන්නේ හැකිල්ල එහෙම නැත්නම් බන්ධන බඳින්න මේ දෙකක් තිබෙන්න ඕන අර ගලින් දෙදෙනෙක් ඇඳුවා වගේ ඒ වගේම උපාදාන කියන පදයෙන් පදයක් විතර යෙදෙනවා සංසාර ස්වභාවය ගැන ප්‍රකාශ කරනකොට. උපාදානය කියන කියන්නේ අල්ලාගෙන සිටීම. අල්ලාගෙන සිටීම. ඒකෝ අල්ලාගෙන සිටීමේදීත් අර දෙකක් පිළිබඳ හැඟීමක් තියෙනවා. අල්ලාගෙන කෙනෙක් ඉන්නවා, අල්ලාගන්න කෙනෙක් ඉන්නවා, අල්ලාගන්න දෙයක් තියෙනවා. සංයෝජන කියලා කියනකොටත් අර දෙකක් පිළිබඳ හැඟීම තියෙනවා. ඔය ද්වේතාව. මෙන්න මේ ද්වේතාව ඉක්මවීම පහළුවෙන් කළ හැකි දෙයක් නොවේ. මේ සංකාරී තාමත් සියුම්ම ප්‍රශ්නේ එතනයි. මේ ද්වේතාව අර ඒකත්වයේ ඒකත්වයේ ඊට විසඳුමක් නොවේ. මේ දෙකම එකයි කියලා මේ ගැනීමම එක විසඳුමක් නොවේ. ඒක ඉතාමත්ම සියුම් මන්දමකින් මේ මේ ප්‍රශ්නේ විසඳන්න සිද්ධ වෙන්නේ. ඒකට තියෙන පිළිතුර ඉතාමත් හොඳින් අපට හමු වෙනවා. සංයුත්තනිකායේ පළවෙනිම සූත්‍රයේ සංයුත්තනිකායේ මුලටම දාලා තින්නේත් ඒක වැදගත් සූත්‍රයක් නිසා ඕක කරන සූත්‍රය. සැඬවතුරෙන් ඈතර වීම පිළිබඳ සූත්‍රයක් ඒක. දේවතාවෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සතන්තම් මාරිත ඕඝන් අතරේ. එවත් නිදුකාණෙනි ඔබ කොහොමද මේ සැඬවතුරෙන් ඈතර වුනේ? බුදුරජාණන් වහන්සේට දෙන පිළිතුර අපපතිච්ඡං කෝණං ආවුසෝ අනායුගං ඕඝන් අතරේ. නොනවතිනී නොදඟලෙන්නේ සැඬවතුරින් එතර වුනේ. එරැකී මම නවතින්නේ නැතිව දඟලන්නේ නැතිව සැඬවතුරින් එතර වුනේ. මොනවතිමින් නොදඟලෙන්නේ සැඬවතුරින් එතර වුනේ. ඊළඟට මේ දේවතාවට එකපාරට ඒක තේරුම් ගන්න බැරි යක්ෂක සම්පන්න ආයුෂ මාරිස අපපතිත්තංගනා විභංගෝ ගන්නත් හරියට කියනවනම් කොහොමද මේ නිදුකාණින් ඔබ ඒතේ නවතින්නෙත් නැතිව නැති සිදුවෙන්නෙත් නැතිව දඟලන්නෙත් නැතිව ඒ සඳවල් තුලින් ඈතර වුණා. මේ සඳවල් තුලින් ඈතර වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ඒක යම් කිසි අදහසක් ගැනීමට උපකාර වන පාඩයක් කියනවා දේශනා කරනවා. යදස්වාහං ආවුසෝ සංකිට්ඨානි සදාසු සංකීදාමි. යදස්වාහං ආවුසෝ ආයුහානි සදාසු නිබ්බුධං. එවං කෝහං ආවුසෝ අපපතිච්ඡං ආයුහං ඕලං අතරේ. එවැනි මම යම් විටක යම් විටක සිටිය නැවතී සිටින්ද නැවතී සිටින්ද එවිට මම ගිලා දකින්න යම් විටක දැඟලු යන්නේ එහෙම නැත්නම් අධික එහෙම නැත්නම් අපමණට වඩා උත්සාහ කෙලින්ද කියන එකයි ආයුව ආයුව කියන කියන වචනේ තේරුම අපි දඟලනවා කියලා එක ලේසියට ගත්තා ඒ තේරුම් ගන්න පහසු වෙන. ගම්මිටක දඟලුවෙන්ද එවිට ගසාගෙන යනවා. අන්න ඒ විදිහටයි මම මේ කාරණේ නිසා මම අර අත්පතිච්ඡා නොනවති නොනවතිමින් නොනගලමින් සඳවතිනේ තිරුණා කියලා ප්‍රකාශ කර පිළිදෙන බුදු දන්වාන්ත ප්‍රකාශ ඊළඟට පිළිතුරු දෙනවා. එතකොට අර දෙයතාව ඒ ගැන එක්තරා ප්‍රීතියක් මේක සතුට ප්‍රකාශ කිරීම වශයෙන් යට ගාථාවක් කියනවා. චිරස්සං අතපස්සාමි බ්‍රාහ්මණං පරිනිබ්බුතං අපපතිච්ඡං අනායුහං තින්නම් ලෝකේ විසස්තිකං නවතින්නෙත් නැති නවතී සිටින්නෙත් නැතුව ගමනන්නෙත් නැතිව විසස්තිකානම් වූ මේ ලෝකයේ ඇලෙන සුළු සංහාවෙන් නැතරව පිරිණිවියා වූ නිර්වාණය ලබා ගත්තා වූ බ්‍රාහ්මණයතුමා බොහෝ කාලයකට පස්සේ දකින් කියලා ඊට දේවතාව ප්‍රකාශ කළා. දැන් ඒකට මේ ඕගකරණ සූත්‍රයෙන් අපිට පේනවා අර මෙන්න මේ මේ මධ්‍යම ප්‍රතිපදාවේ එක්තරා යම් යම් සියුම් ලක්ෂණ දැන් සඳ වතුරකට දැන් සඳ වතුරක් ගැන කල්පනා කරලා බලන්න සඳ වතුරකට හරි දිය වැලකට හරි අසුණු කෙනෙක් රැඳී සිටින්න නවතී සිටින්න උත්සාහ කළොත් සිලාබස් ඒ නිදෙන්න කලබල වෙලා බඳලුවොත් ගහගෙන යනවා මේ අන්ත දෙකම නැතිලා සීරියෙන් අනුක්‍රමයෙන් එක්තරා අනුපිළිවෙලක ප්‍රයත්නයකින් හැඳ වතුරින් එතර වෙන්න සිද්ධ වෙනවා. දිය වලකින් නිදෙන්න සිද්ධ වෙනවා. දක්ෂ කිනුකාරයෙක් වගේ. එතකොට මෙන්න මේ මේක නිසා තමයි මේ මුදුමහේ බුදුරජාණන් වහන්සේ අර ඒ ප්‍රථම ඒ ඒ ධර්මදේශනාවලදී පවා ධර්මදේශනාවලදී පවා ඒ ධම්මචක්කපවත්තන සූත්‍ර ආදීදී පවා මේ ප්‍රකාශ කළේ අන්ත දෙකේ තිබෙන අන්ත දෙක අන්ත දෙක තමයි අත්ත කාමසුඛල්ලිකාණියෝග අත්ත කිලමථාණියෝග. මේ මේ අන්ත දෙක හරියට අර සඳ වතුරට සාමාන්‍ය ලෝකයා දක්වන ආකල්ප දෙක වගේ. කාමසුඛල්ලිකාණියෝග කියලා කියන්නේ කාම සුඛෙහි ඇලී රැඳී සිටීම. වඩ දෙන්නේ දඟලින්. ඉක්මනට මුක්තිය ලබා ගන්න දඟලනවා. ඔන්නෝය අන්ත දෙකෙන් දෙකටම මැදි වෙන එකට බුදුරජාණන් වහන්සේ ඒක අන්ත දෙකම ඉක්මවලයි අර මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් ආරාෂ්ඨාංගික මාර්ගෙ ඉදිරිපත් කළේ. එහෙනම් අපිට තේරෙනවා අර සඳවතුරක පිළිබඳේ ධර්මතාවයි මෙතන තිබෙන්නේ. මේ මුළු හත් සංසාරයේම අර ඒ දිය වැලේ නැත්නම් සඳවලක් සඳවතුරක් පිළිබඳ ගත්තොත් එයින් ඊතර වීමට අර විදිහේ සීරුවෙන් යම් කිසි සියුම් ප්‍රයත්නයක් දරිය යුතු තිබෙනවා. අපි ඒ වගේම අර පටිච්චසමුප්පාද ධර්මය ගැන විස්තර කරන අවස්ථාවල මුල් දේශනාවලදීම ඒ පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගැනීම පහසු වීමට දියසුලියක උපමාව ගන්න. ඒ දියසුලිය අපි නැවතත් මතු කරගත්තොත් ඒ දියසුලිය අනුව කල්පනා කරනවා නම් ඒ අනුව අපිට කියන්න පුළුවන් අවිද්‍යාව නිසා සංස්කාර ප්‍රවාහයට අසු වෙලා විඥාන නාම රූප දෙක අතරේ කරකැවෙන එකයි සංකාරික තත්ත්වයේ ස්වභාවය. අවිද්‍යාව එහෙම නැත්නම් විපල්ලාස කියලා කියන්න පුළුවන්. අර අනිත්‍ය නිත්‍ය සංඥා දුක්ඛේ සුඛ සංඥා ආදී වශයෙන් සතර විපල්ලාසය නිසා එන්නත අවිද්‍යාව නිසා විපරීත අදහස් නිසා ඒ සංස්කාර ප්‍රවාහය බලාගෙන යනවා. ඒ සංස්කාර අර නාම රූප විඥාන දෙක අතර විඥාන නාම රූප දෙක අතර කරගෙන ඕකයි දියසුලිය. ඒකෝට මෙන්න මේ මේ විදිහට මේ මේ විදිහට දියසුලියක් කරකැවෙනකොට දැන් සාමාන්‍ය දියසුලියක් කියන තැනක පොඩි කොලයක් දැම්මත් ඒකත් කරකැවෙනවා. අන්න ඒ වගේ මේ මුනුහත් මේ සංසාරයේ ස්වභාවය අර දෙකක් පිළිබඳ ද්වේතාව. ඒක නිසාම මෙතන මේ ඒවායින් නිදීම සියුම් සියුම් ප්‍රයත්නයකින්ම කළ යුත්තක් වෙනවා. සියුම් මන්දමටම මේ ප්‍රශ්නය විසඳන්න සිද්ධ වෙනවා. අනේ ඒක නිසා තමයි දැන් මෙතන අර අපතිත්තං අනායුවං ආදී පද වලින් දැක්වේ අර අන්ත දෙක තියන්නේ නැතිව රැඳී සිටින්නෙත් නැතිව ඒ වගේම දඟලන්නෙත් නැතිව අර සඳවතුරෙන් ඈතර වීමයි. අපතික්ඛං අනායුවා. දැන් මෙන්න මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ අන්ත දෙක අතහැරලා ලැබුම් පිළිවෙතකින් මේ නිවන ලබා විමුක්තිය ලබා ගත යුතුය කියලා ප්‍රකාශ කරනකොට ඒ කාලේ හිටිය අන්තගාමී අන්ත දෘෂ්ටි අන්තවාදී දෘෂ්ටිගත් අය බුදුරජාන් වහන්සේට නොයෙකුත් විදිහේ උපහාකාත්මක වචන ප්‍රකාශ කළා මේ මේ ඔබ එහෙනම් ඔබ කියන්නේ මේ මහා මුලා මහා මුලාවක් විදිහේ ධර්මයක් ඒක ප්‍රකාශ කරන්නේ කියලා. ඒ බඳු අවස්ථාවක් අපට හමු වෙනවා. සුත්ත විපාති අටකවගේ මාගන්ධිය සූත්‍රයේ. මේ මාගන්ධිය සූත්‍රයේදී මාගන්ධි බ්‍රාහ්මණ බුදුරජාණන් වහන්සේගෙන් අසන ප්‍රශ්නය අධ්‍යාත්ම සංකේති යමේත මත්තං කතං බිහිරේහි පවේදිතං තං. අධ්‍යාත්ම ශාන්තිය කියලා මේ යම් කිසි මේ කාරණයක් යම් කිසි දෙයක් ලෝකේ සිදෙනවාද ඒක ඒක මේ ධීරයන් ප්‍රඥයන් විසින් කොයි ආකාරයකටද හඳුන්වා ප්‍රකාශ කරන්නේ මේ අධ්‍යාත්ම ශාන්තිය කොහොමද ලබා ගන්න කියන එකයි ප්‍රශ්නේ. ඒකට බුදුරජාණන් වහන්සේකට දෙන පිළිතුර මෙන්න මේ විදියට. නදිත්‍යා නසුතියා ඥානේන සීලබ්බතේන අපි විසුද්ධිමා. අදිත්‍යා අසුතියා අඥාන ආශීලතාබ්බතා නෝපිතේන. ඒකේක නිස්සජ්ජානුග්ඝාය කන්තෝ වනිස්සාය භවන්න ගක්ති. නදිත්‍යා නසුතියා ඥානේන දෘෂ්ටියනොත් දෘෂ්ටියනොත් නොවේ සුති කියලා කියන කර අපි අපි ගන්න මෙතන උගක්කම කියලා. සුති කියලා කියන්නේ කණෙන් අහලා ලබා ගන්න දැනුම. ඒකට දෘෂ්ටියනුත් නොවේයි, උගත් කණෙනුත් නොවේයි, ඥානෙනුත් නොවේයි, ශීලෙනුත් නොවේයි, ප්‍රතේනුත් නොවේයි විසුද්ධියක් ලබා ගන්න පුළුවන් වань. මේ විසුද්ධි මාර්ගය. ඊළඟට ප්‍රකාශ කරන ඊළඟ පද දෙකේ තියෙන මහපොදුම කියනවා ඊළඟට අදිත්‍ය ආසුතිය අඥාන අසීලකාබ්බතා නොපිතේන. දෘෂ්ටිය නැතිව, සුතිය නැතිව, ඥානය නැතිව, සීලය නැතිව, ධර්මය නැතිව මේවයිනොත් නෙවෙයි විසුද්ධිය ලබන්නේ. අන්තිම පදයේදී කියන්නේ ඒකේක හිස්සද්ද මේ හැම එකක්ම මේව අතහැරලා අනුග්‍රහය අල්ලගන්නේ නැතිව අන්තෝ කාන්ත වූ පුද්ගලකම අනිත්‍යය භවන්න ගක්ති කිසිවකට හේතු වෙන්නේ නැති කිසිවක් අල්ලගන්නේ නැති අනිත්‍යෝ භවන්න ගක්ති භවයක් ප්‍රාර්ථනා නොකරන්නේ මේ පිළිතුර දුන්නාම අර මාගන්ධි ප්‍රාඥයට මේක තේරුම් ගන්න බෑ මේ එක්තරා විදිහට ප්‍රහේලිකා විදිහට ගාථාවක් වගේ. මේ බ්‍රාහ්මණයාට ප්‍රකාශ කරනවා නෝචේ කියලා දිට්ඨියාන සුතියාන ඥානේන සීලබ්බතේන අපි විසුද්ධිමාහ අදිත්‍යා සුතිය අඥාන අසීලතාබ්බතං හෝපිතේන මඤ්ඤේ මහං මෝමහමේල ධම්මා විද්‍යාවකේ පත්‍යන්ති සුද්ධි දැන් ඔබ කියන හැටියට දිට්ඨියෙන්වත් සුතියෙන්වත් ඥානෙන්වත් සීලෙන්වත් වතෙන්වත් විසුද්ධියක් නැහැ. ඒ වගේම අදිට්ඨියෙන් ඒ කියන්නේ දෘෂ්ටියක් නැතිව දෘෂ්ටියෙන් තොරව සීලෙන් සුතියෙන් තොරව ඥානයෙන් තොරව සීලෙන් තොරව දතෙන් තොරව මේවයින් කිසිදයක් නැහැ. එහෙම කියනවා නම් මන්නේ මහා මෝහ වේද ධම්ම. එහෙනම් මට හැඟෙන්නේ ඔබේ ධර්මයේ මහා මුලාවක්. මොකද දෘෂ්ටිය ඒකේ පත්‍යයක් සිද්ධ නැහැ. දැන් ශාස්ත්‍රවල දැන් කෙනෙක් දෘෂ්ටියෙන්ම සුද්ධිය කියනවා කියලා ප්‍රකාශ කරනවා. දැන් මෙතෙන්දී යමක් කියන්න සිද්ධ වෙනවා අර පාඨාන්තර ප්‍රශ්නයකුත් මෙතන තියෙනවා අර තමයි ඒක නම් සුළු දෙයක් ඒ කියන්නේ අර මේ ගාථා දෙකේම විසුද්ධි අපි ගත්තේ විසුද්ධි කියන වචනේ සමහර ඒවායි කියනවා සුද්ධි කියලා වචනේ දැන් සුද්ධිමා මෙතන වඩා අර්ථාන්විත හැටියට තියෙන්නේ විසුද්ධි කියන එකයි ඒ අර නසුද්ධිමා කියලා සමහර මුද්‍රණවල තිබෙනවා කොයි එක හරි එතකොට මේ මෙන්න මේ ගාථා මේ ගාථා දෙක පිළිබඳ මේ විග්‍රහයේදී අතුවාව තේරුම් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ප්‍රකාශනය ඒ කියන්නේ දික්ඛයෙන් සුතියෙන් ඥාණයෙන් සීලයෙන් වෘතයෙන් විසුද්ධියක් ඇතයිද නොකියන්නේ. දෘෂ්ටි නිය නැතිව සුතිය නැතිව ඥාණය නැතිව සීලය නැතිව වෘතය නැතිව ඒවත් විසුද්ධියක් ඇතයි නොකියන්නේ. කියලා කියන ඒ ප්‍රකාශනය අතුවායි තෝරන්නේ කොහොමද? අර මුල් පද දෙකෙන් කියවෙන්නේ මිත්‍යා දෘෂ්ටිය ගැන. මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා ශෘති, මිත්‍යා ඥාන, මිත්‍යා සීල වෘත ඒ වයින් විසුද්ධියක් වෙන්නේ නැත. දෙවිපද දෙකෙන් කියන්නේ සම්මාදිට්ඨි පක්ෂිය වූ ධර්මය. කියන්නේ අපේ මගේ මේ සම්මා සම්මාදිට්ඨි පක්ෂිය වන ඒ දික්තියෙන්, ශෘතියෙන්, ඥානයෙන්, සීලබ්බතෙන් ඒ වයින් විසුද්ධියක් වන්නේ. එහෙම ගත්තොත් නම් අර මේ ගාථාවේ තියෙන ඉතාමත්ම සියුම්, ඉතාමත්ම ගැඹුරු මාර්ගයටපත් වෙනවා. එහෙමනම් අර බ්‍රාහ්මණයට ඒක ප්‍රශ්නයකුත් වන්නේ නැහැ. ආගන්තුක බ්‍රාහ්මණයට මෙතන මේ පටලවිල්ලක් වෙන්නත් හේතුවක් නැහැ. මේ මාගන්තුක බ්‍රාහ්මණය අර බුදුරජාන් වහන්සේට චෝදනා කළේ මේක මහා මුලාවක් කියලා ඒ කියමනේ පරස්පර විරෝධීත්වයක් වෙන නිසා. පරස්පර විරෝධී කියමනක් වගේ වෙන නිසා. මුල් පද දෙකෙන් කියනවා මේවා නැතුව විසුද්ධ විනාඩි කියන ඒවා නැතුවත් දැන්නේ කියලා. ඒකට මෙතන කියන්නේ අර සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි කියලා දෙකට බෙදන්න බෑ මෙතන. මිච්ඡාදිට්ඨි මිච්ඡාදිට්ඨි පක්ෂේ එහෙම කියනවා දැන් අනිත් ශාස්ත්‍රවරු කරත් ඒක අනිත් ශාස්ත්‍රවරුන් ඔය කලහයෝ එකිනෙකා සමග කලහයවාද කියලා අනිත් ශාස්ත්‍රවරුන් කියන්නේ කොහොමද? ඔබේ දෘෂ්ටියෙන් නෙවෙයි මගේ දෘෂ්ටියෙන්, ඔබේ ශ්‍රුතියෙන් නෙවෙයි මගේ ශ්‍රුතියෙන් මේ විමුක්තිය ලබන්න පුළුවන්. එහෙම කතාවක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කළේ. ඒකෝට මේ මෙතන කියවෙන්නේ සම්මාදිට්ඨි පක්ෂයේම වූ ධර්මවල යම්කිසි සියුම් ලක්ෂණයක් මෙතන ඉහිරි වෙන්නේ. මේ සම්මාදිට්ඨියට අනුව මේ මේ කොටිමේ බෞද්ධ ප්‍රතිපල විද්‍ය ජනහන්සේ දැක්වූ ප්‍රතිපදාවට අනුව දික්කෙන් දික්කේ ඇතුවත් බෑ නැතුවත් බෑ වගේ මෙතන කියන්නේ. ඒ කියන්නේ ඒකාන්ත වටිනාකමක් නෑ. නැවතත් අපි එන්නේ අර වචන දෙකට. ප්‍රායෝගික සාපේක්ෂව. යම් කිසි අර්ථයක් ඉෂ්ට කරගන්නවා. ඒ නිසා ඒක ඒක ඒකාන්ත වටිනාකමක් නෑ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කරන්නේ දික්කෙන් සුතියෙන් ඥානයෙන් සීලයෙන් වතෙන් මා විශ්දයක් ඇතයි නොකියන්නේ. ඒ වගේම දෘෂ්ටිය නැතිවත් ශ්‍රුතිය නැතිවත් මේව නැත්වත් ඇතැනෝ කිය. මෙතන කියන්නේ අර ගලු ගැනීමට පරස්පර විරෝධී බව වගක් කියනවා. මෙතන මධ්‍යම ප්‍රතිපදාවෙන් ප්‍රකාශ කරන්නේ. ඒවා ඒකාන්ත වටිනාකමක් නෑ. සාපේක්ෂක එක්තරා සීමිත වටිනාකමක් කියන්නේ. අනේ කාරණය එතකොට අපිට ගන්න වෙන්නේ මේක. අර දැන් මෙතන කියවෙන්නේ මේ කියන ආධ්‍යාත්ම ශාන්තිය වෙන එකක් නෙවෙයි අනුපාදා පරිනිබ්බාණයමයි. ඒ බව හෙළියනවා අර ගාථාය බුදුන් වහන්සේ ප්‍රකාශ කළ ගාථාවේ අවසාන පදයේ. ඒකේ චනිස්සජ්ජ අනුග්‍රහය සන්තෝ අනිස්සාය භවන්නේ ගප්පි. මේ හැම දෙයක්ම අතහැරලා අනුග්‍රහය අල්ලගන්නේ නැති. අනුග්‍රහය කියලා කියන්නේ අර අනුපාදා කියන අදහසම. උපාදානයක් නැති බව. අනිශ්චිතෝ යමකට හේතු වෙන්නේ නැතුව අනිශ්චිත කියන වචන අපිට කලින් හමු වුණා නිවන ගැන කියනකොට නිශ්චිතත්වයේ චලිතං අනිශ්චිතත්වයේ චලිතං නැති යමකට හේතු වෙන තැනට අර කෙලීමක් එහෙම නැත්නම් මේ සතියක් තියෙනවා ඒකට යමට හේතු නොවුණු තැනකට එලන්නක් නැද්ද? ඒ කියන්නේ අර අනුපාදාන තත්ත්වය අනිශ්චිතය. බලන්නේ ගත්තී වගේම භවයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මේ එක එකක් අල්ලගත්තනම් ඒවා භවයක් වෙනවා. මේ අල්ලා ගැනීම උපාදානීය ඇතිතා භවයක් තිබෙනවා. උපාදානීය යම් තැනකද භවයක් තිබෙනවා. ඒකට මෙන්න මේ අනුව අපිට තේරුම් ගන්න පුළුවන් අපිට නැවතත් අර සීපත් කරගන්න පුළුවන් මේ ධර්මයන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කරන්නේ මේ ධර්මයන් ගන්න ඕනේ අර දැලි පිහිය මදින්න වගේ. මේ හැම එකක්ම අර දැලි පිහිය මදින්න අල්ල ගන්නවා වගේ වීසි කරන් ලෑස්තියෙන් අල්ල ගන්නවා වගේ. එහෙම දෙයක්. මේ වැඩේ කරනවා ඊළඟට ඒවා තැරෙනවා. අනේන ඒ ධර්මතාවයි මේ මේ සූත්‍රයෙන් කෙලින්නේ. මේක අපිට තවදුරටත් පැහැදිලිව ඉතාමත්ම පැහැදිලිවම ප්‍රකාශ කරන සූත්‍රයට ඊළඟට අපි එනවා අර මජ්ක්‍ධිම නිකායේ රත්විනිත සූත්‍රය. දැන් මේ මාගන්ධ්‍ය සූත්‍රයේ කියපු කාරණේ දැන් තේරුම් ගැනීම අපහසු නම් ඔන්න හොඳට එළි වෙනවා ඒක රතනීක සූත්‍රයේ මැදුම් සංගය. එතෙන්දී මේ බ්‍රාහ්මණයෙක් එක්ක නෙවෙයි මේ මෙතන බ්‍රාහ්මණයෙක් එක්ක කරන වාදයක් හිතේ නෙවෙයි එතන ඉදිරිපත් වෙන්නේ. ඒ කකන් රතනීක සූත්‍රයේ සාකච්ඡා ඉදිරිපත් කියන්නේ. මේ ශාස්ත්‍රයේ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේලා හැටියට සැලකෙන ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කුණමන්තානිකුත් ස්වාමීන් වහන්සේ ඒ දෙනම මේ මේ සාකච්ඡාව මෙතනින් රසවිනිත ප්‍රතිපදාව ගැන දීර්ඝ සාකච්ඡාවක් කරන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ මේ ප්‍රතිපදාව ගැන සැකයක් ඇති නිසා නොවේ. අර මාගන්දියලා සඳහා ලෝකේ ඉන්න අර විදිහේ මාගන්දියලා මේ බුදුරජාන් වහන්සේ කියන මධ්‍යම ප්‍රතිපදාවේ සාපේක්ෂික සායෝජික සාපේක්ෂික ස්වභාවය ගැන අවබෝධයක් නැති අය සඳහා මේ බුදුරජාන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දීර්ඝ ප්‍රශ්න මාලාවකින් මේ කාරණේ පැහැදිලි කරලා දෙන රතනිත සූත්‍රයේ. ඒකදී අපි ඒකත් ඒ ඒ සූත්‍රයේ දක්වන කාරණා තේරුම් ගැනීම පහසු වීමට කොටස් තුනකට බෙදලා ඒ සාකච්ඡාව ඉදිරිපත් කරන්න උත්සාහ කරමු. ඉතලම සාරිපුත් ස්වාමීන් වහන්සේ තුන්මන්තාන්ති ස්වාමීන් වහන්සේගෙන් අසන ප්‍රශ්නය සීල විදු සීල විදුද්ධත්සං කෝ ආවුස භගවති බ්‍රහ්මචර්යං උස්සති එවැනි භාග්‍යතුන් වහන්සේ වෙත මේ බ්‍රහ්මචර්ය වාසය වශයෙන් ලබන්නේ සීල විසුද්ධිය සඳහාද නොහිතනවාද මේ මේ සඳහා නොවේ මේ නැත නැත ඇරෙන්නේ කියලා තුන්වෙනි දාන කුසාලන පිළිතුරු දෙනවා ඊළඟට අහනවා චිත්ත විසුද්ධියක් එහෙමනම් චිත්ත විසුද්ධිය සඳහාද ඒත් නැත ධිට්ඨි විසුද්ධිය සඳහාද ඒත් නැත සංඛාරිතන විසුද්ධිය සඳහාද ඒත් නැත මග්ගාම ඥාන දර්ශන විසුද්ධිය සඳහාද ඒත් නැත පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සඳහාද ඒත් නැත ඥාන දර්ශන විසුද්ධිය සඳහාද ඒත් නැත එතකොට එහෙනම් එතකොට සාරිපුත් සාමණේරයන් අහනවා කිමත්ථං කරේ ආවසෝ භගවති බ්‍රහ්මචර්යයන්. හොඳයි එහෙනම් මොකක්ද කරන්නේ මේ වාග්යතුන් වහන්සේ විද බ්‍රහ්මචර්ය වාසය කරන්නේ? අනුපාදා පරිනිබ්බානත්තං ආවසෝ භගවති බ්‍රහ්මචර්යයන්. අනුපාදා පරිනිබ්බාණය සඳහා කිසිවක් අල්ලාගන්න අල්ලාගෙන පිරිනීම සඳහායි භාග්‍යතුන් වහන්සේ විද මේ බ්‍රහ්මචර්ය වාසය වතුන් ලබන්නේ. මොන එතකොට අපි පළවෙනි කොටස හැටියට ඉදපත් කළේ. මේ මේ සංගතයෙන් ඉදිරිපත් කෙරුණේ අර එක එකක් සඳහාවත් නොවේ අනුපාදා පරිනිබ්බාන නම් වූවක් සඳහා අනුපාදා පරිනිබ්බාන නම් වූ දෙයක් සඳහා මොකක් නම් ඔන්න ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසේදී දෙවෙනි කොටසේදී අපි ඉදිරිපත් කරන මේ සාකච්ඡා වෙදී සාරිපුත් සානන්ද මෙතන තිබෙන අර මානන්දියසෝ වගේ මෙතන තියෙන පරස්පර විරෝධී ස්වභාවය මතු කරලා තියෙනවා. බැලු බැලම ටිකක් තේරුම් ගන්න අමාරු දැනුත් මෙතන තියෙන බව. ඊළඟට සාරිපුත් සානන්ද කියලින් අහනවා සීල විසුද්ධිය කියන කුහාවත සීල විසුද්ධිය අනුපාතව පරිනිබ්බාන. එරත් මේ සීල විසුද්ධියට අනුපාතව පරිනිබ්බානය කියලා කියන්නේ. නැත් මොහි දන්නවා ඒක නෙවෙයි. ඒ අනුපාතව පරිනිබ්බානයක් ගැන අපිට කියුණානේ ඒක නිසා මේක ඒක සීල විසුද්ධිය නේද අනුපාතව පරිනිබ්බාන. නැත් කියන්නේ. චිත්ත විසුද්ධිය. ඒත් නැත්. ධිට්ඨි විසුද්ධිය. ඔය ඉඳලා අහනවා. ඥාන දර්ශන විසුද්ධිය දක්වාම ඒ එක එකක්වත් නොවේ අනුපාතව පරිනිබ්බානය. එහෙම ප්‍රකාශ කරනවා සාරිපුත් සාන්නාන්තේ ඊළඟට ඉවසනවා. කිම්පනාවසු අඤ්ඤත්‍ර ඉමේහි ධම්මේහි අනුපාදා පරිනිබ්බාන. කෙනෙක් දැලති මේ ධර්මයන් මේ කියපු හතම ඇතහැරලා මේ හතර හතෙන්ම පිට මේවයින් මේවයින් මේවා නැතිව මේවයින් තොරව අනුපාදා පරිනිබ්බානෙකුත් තියෙනවද? ඒකටත් නැති කියලා කියනවා. මොකක්ද අහන්නේ? ඔන්න ඒකට දැන් දැන් මේ ප්‍රශ්නේ බැලි බැලමට අපරස්පර විරෝධී තත්ත්වයක් වගේ ඇවිල්ලා. ඔන්න තුන තුන්වෙනි වයින්කට ඊළඟ සාරිපුත්‍රාණන් කියනවා අර අරකම අර කලින් කළ සාකච්ඡාවම දැන් කියනෝනේ සාමාන්‍යයෙන් අර පුනරුක්ති වශයෙන් එහෙම නැත්නම් නැවත උච්චාරණය කරන ක්‍රමයක් තිබෙනවනේ යම් කිසි කෙනෙකුගේ පරස්පර විරෝධී බවක් පෙන්වීම කියනකට ඒක නැවතත් කියනවා. ඇයි මම ඔබගෙන් මෙන්න මෙහෙම ඇහුවේ ඇහුවේ ප්‍රශ්නයට ඔබ ඒකටත් නැහැ කිව්වා. මේකටත් නැහැ කියනවා. අද කිමස්සන් කරේ ඊළඟට ප්‍රකාශ කරනවා යථා කතම් පනාවුසෝ ඉමස්සත්ත්‍ය ඉමස්ස භාෂිතස්සෝ දත්තබ්බෝ එහෙමනම් කොහොමද වෙන්නේ මේ ඔබ ඔබගේ කතාව මම තේරුම් ගන්න. අර මාගන් කිව්වා වගේ අර කදින් කිව්වේ නෑ මෙතන රජින් කාර්යබුත්සානාන්ති අර මතකද දුන්න මෙතන තියෙන තේරුම් ගන්නට බැරි තැන. කොහොමද මේ අයත් ඔබේ මේ කතාව මම තේරුම් ගන්න. ඊළඟ විද්‍යාදී එක එකක්වත් නෙවෙයි අනුපාද පරිණිබ්බාණය. ඊළඟට මේවායින් තුරක අනුපාද පරිණිබ්බාණයකුත් නැත කියලා. ඔන්න ඊළඟ තුන්වෙනි කොටස ඇතුළත අපි දක්වන එකෙන් මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳනවාද? කුණමන්තාන්ති ස්වාමීන් වහන්සේ ඒක මෙන්න මෙහෙම ඉදිරිපත් කරන්නේ. සිද්ධින් කියාවුසෝ භගවා පරිනිබ්බාණං පඤ්ඤාපෙස්ස සෞපාදානඤ්ඤේව සමානං අනුපාදා පරිනිබ්බාණං පඤ්ඤාපෙස්ස. එබැවින් සීල විසුද්ධිය අනුපාදා පරිනිබ්බාණීයයි භාග්‍යතුන් වහන්සේ දක්වන්නේ නම් දක්වන්නෝ නම් අනුනම් උපාදාන සහිත වූවක්ම අනුපාදාපර නිර්වාණයක් හැටියට දැකීමක් වෙනවා ඊයේ. සීල විසුද්ධිය අනුපාදාපර නිර්වාණය කිව්වොත් එතන උපාදාන සහිත පරිනිර්වාණය කියන කීයෝ. ඒ එතකොට ඒ ප්‍රශ්නේ එක පැත්තක් ඒකෙන් විසඳනවා. ඊළඟට අනිත් පැත්ත ප්‍රකාශ කරනවා අඤ්ඤත්‍ර ඉමේහි ආවසෝ අඤ්ඤත්‍ර ඉමේහි ධම්මේහි අනුපාදා පරිනිබ්බාණං අභවිස්ස පුතුජනෝ පරිනිබ්බායි පුතුජනෝ ආවසෝ පුතුජනෝ ආවසෝ අඤ්ඤත්‍ර ඉමේහි ධම්මේ මේ ධර්මයන්ගෙන් තොරව පිරිනිවීමක් පරිනිර්වාණයක් ඇති වෙනවා නම් පුතග්ඥයක් පිරිනිවිලා ඉවරයි. නිවන් දැකලා ඉවරයි. මක් නිසාද පුතග්ඥයට මේ එකක්වත් නැහැ. උන් එතකොට අපිට පේනවා මෙතන මේ ප්‍රශ්නේ සියුම් බව. අරවා අර එකකින්වත් එකක්වත් අනුපාදා පරිනිර්වාණි නොකියු පමණට ඒවා ඉවත් කරන්නත් බැහැ. මෙතන තමයි අර අලගද්දූපම සූත්‍රයේ අලගද්දූපම සූත්‍රය ගැන අපි කලින් සඳහන් කරලා තියෙනවා. ඒකේ උපමා දෙකක්ම තියෙනවා. කවුරු උපමාවයි ණයාගේ උපමාවයි. කවුරු කරගහගෙන ආව ඒකාන්තයක්. ණයාගේ වල්ගෙන් එල්ලීම අනිත් අන්තය. අර මේ කිසි එකක් වැඩක් නැහැ කියලා අතහැරියොත් ඔන්න ඒක අර ණයාගේ වල්ගෙන් අල්ලගෙන යනවා. ඔන්න ඔය දෙක අතරේ මේ මේ නැදුම් පිළිවෙත තියෙන්නේ. ඒකයි මෙතනදී මතු වෙන්නේ. එහෙනම් පුතග්ජනයත් නිවන් දැකලා ඉවරයි. අර මොකක්වත් නැහැ නේ. පුතග්ජනය. එතන මේ දෙත ඒ රත්‍රි නේද සුදේ. ඊළඟට මේ කාරණේ තවත් පැහැදිලි කිරීමට මොනවා පාරිපුත් ස්වාමීන් වහන්සේ අර රස උපමාව ඉදිරිපත් කරනවා. ඒක බොහොම ප්‍රකට උපමාවක්. අපිට කියන සඳහන් කළොත් අර වශයෙන් දුකසයි රජුව සවැත්නුවර වාසය කරන අවස්ථාවේ ආකේත නුවර හදිසි පණිවිඩයක් වෙන හදිසි කටයුත්තක් සඳහා යන්න සිද්ධ වෙනවා. ඒ ගමන් මාර්ගයේ අතරින් පතර කඩින් කඩ රට හතක් නවත්තලා තියෙනවා. රට නිහිත. මේ හොඳට පුරුදු කරලා අර කඩින් කඩ දීම සඳහා පුරුදු කරලා රට හතක් වෙන්න ඕන. ආශ්‍රරත. ඒකත් ඒ ඉක්මනට යන්න ඕන නිසා අර කවසන් සොල් රජුව එක රටේ නගිනවා ඊළාට ඒකෙන් දෙවෙනි රටේ ලඟ වෙනවා හදාගන්නවා දෙවෙනි ගතියට නගිනවා දෙවෙනි ගතියෙන් තුන්වෙනි ගතිය කියන තැනට යනවා ඒ දෙවෙනි ගතිය හදාගන්නවා තුන්වෙනි ගතියට නගිනවා ඔය ආකාරයෙන් ගිහිල්ලා අත්වෙනි ගතියෙන් ආදේත නගරද්වාරයට කමිනවා එතෙන්ට කමිනාම නාහිදවතුන් ආදීන් මේ මිත්‍රයන් එහෙම රජුගන්ගෙන් අහනවා මේ මහරජා ඔබ මේ නීරතියෙන්මද මේ මේ ඔබ මේ මේ මහරජා ඔබ මේ නීරතියෙන්මද මේ සාකේතුමකට කමිනේ එතකොට මේකට මේ කොසල් රජුන්ට මේකට නීරතියෙන් කියලා කියන්නත් බෑ කතාවෙන් කියලා කියන්නත් බෑ. ඒකාන්ත වශයෙන් පිළිතුරු දෙන්න බෑ. ඒක නිසා මුළු කතාන්තරෙම සම්පූර්ණයෙන් කියන්න වෙනවා. මම සයත් නුවරෙන් අර එක රටකින් පිටත් වුණා. ඒකෙන් ඇවිල්ලා දෙවෙනි රටේ ළඟට ආවා. පළවෙනි රටේ හැටියට දෙවෙනි රටේට නැන්දා. ඒ අන්නේ විදිහට ඒ සම්පූර්ණ සිද්ධිය කියන්න සිද්ධ වෙනවා. ආ ඒකෙන් කරන්නේ නැත්නම් අර එහෙම ඒ උපමාව ඉදිරිපත් කළා ඊළඟට ඒක හකුළු වල දක්වනවා මේ ධර්ම කාරණයෙන් කුණමන්තාන පිටු ස්වාමීන් වහන්සේ යෝනියෝ කෝවසෝ සීල සුද්ධිය ආවදීර චිත්ත විසුද්ධත්තා චිත්ත විසුද්ධිය ආවදීර දික්ඛ විසුද්ධත්තා දික්ඛ විසුද්ධිය ආවදීර සංඛාරිතන විසුද්ධත්තා සංඛාරිතන විසුද්ධිය ආවදීර මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධත්තා මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය ආවදීර පටිපදා ඥාන දර්ශන විසුද්ධත්තා පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ආවදීර ඥාන දර්ශන විසුද්ධත්තා ඥාන දර්ශන විසුද්ධිය ආවදීර අනුපාදාකරණින් බණත්තා අනුපාදා පරිනිබ්බාණං කෝ ආයතෝ භගවති බ්‍රහ්මචර්යං විස්සති. අන්න ඒ විදිහටම සීල විසුද්ධිය හුදෙක් යාවදේව කියන වචනේ එතන හුඟක් වැදගත් වෙනවා. යාවදේව කියලා කියන්නේ හුදෙක්. සීල විසුද්ධිය හුදෙක් චිත්ත විසුද්ධිය සඳහා. චිත්ත විසුද්ධිය හුදෙක් දිට්ඨි විසුද්ධිය සඳහා. දිට්ඨි විසුද්ධිය හුදෙක් සංඛා විතරන විසුද්ධිය සඳහා. මේ හුදෙක් කියලා කියන්නේ අන්න අර සාපේක්ෂක අර කායික සාපේක්ෂ අර්ථයෙන් තුමුත් මතුවෙනවා. ඒ සීල විසුද්ධි ඒ සීල විසුද්ධියෙන් ලැබෙන ජවය අපි අර රසවිනේත උපමාවක් ඒ රසය පිළිබඳ උපමාවක් හිතේ ඇසිය ගත්තොත් සීල විසුද්ධියෙන් ලැබෙන ජවය උඩයි චිත්ත විසුද්ධිය කොට නැගෙන්නේ චිත්ත විසුද්ධියෙන් ලැබෙන ජවය ඊට කරගෙනයි චිත්ත විසුද්ධිය කොට නැගෙන්නේ අර එකක්වත් නැති ඒවා ඉවත් සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා නේ අර දුක්ඛ ඥානවාදී ඔන්න ඔය විදිහට මෙතන පෙන්වන එක්තරා විදිහට හේතුඵල නියාමයක් මෙතන තියෙන්නේ. මේක තුලින් අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේ කලේ කුමන්ද අමුතු දෙයක් නොවේ මේ ලෝකයේ පවතින මේ විමුක්තිය සඳහා උපකාරවන එක්තරා ධර්ම પરම්පරාවක් මත ලැබුණා. මේ හරියටම එකකින් එක දෙක. මේ එකකින් එක එකකින් එකට පිහිට පිහිට කරගන්නවා මිසක් එකක් අනිකකට පිහිට කරගන්නවා මිසක් එකක්වත් අල්ල ගැනීමක් නෑ. උපදීන් පිළිබඳවත් නිර්පදිතත්වයක් පිළිබඳව වෙනසක් තියෙන්නේ මේකයි. උපදීන් නම් එකතු කරලා ගොඩ ගසා ගන්නවා අර ගසා ගන්නවා උපදී එකක් ඔය උපදී උපදී සංකාල්ක වශයෙන් උපදීපාට දින දින කුසල කර්ම පින්කම් ආදිය කරනකොට ඒවා ගොඩ ගහ ගන්නවා රැස් කර ගන්නවා නිරුපති ප්‍රත්‍ය සඳහා ඒ බඳු ප්‍රතිසෝචිත දාවක් නොවේ තිබෙන්නේ එකකින් එකකට උපකාර ලබාගෙන ඒකෙන් තවත් එකක් ওই විදිහට අර රතු විජිත උපමාව අනුව අර එකක්වත් අල්ලගන්නේ සීල විසුද්ධිය අල්ලගන්නෙත් නැහැ, චිත්ත විසුද්ධිය අල්ලගන්නෙත් නැහැ, ධිට්ඨි විසුද්ධිය අල්ලගන්නෙත් නැහැ, එකක්වත් අල්ලගන්නේ නැහැ. ඥාන විසුද්ධිය පවා අල්ලගන්නේ. ඒ ඔක්කොම වුණාට පස්සේ ඒ සියුම්ම තත්ත්වයට ආවට පස්සේ අර අනුපාදාවන් නිර්මාණය. කිසිවක් අල්ල ගන්න නැති පිළිවීම. ඒක තමයි ඒ ධර්මයේ තාමත්ම සියුම් කාරණය. එතකොට මේ කාලයක් අවසන් වෙන නිසා දැන් අපි අද තේකන් ඉන්නේ. ශ්‍රද්ධාවන්ත පින්තුනේ මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.